කියන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්නකොට ආනාපාන හිත තිබුණේ කොන්දේ අමාරුවක් තිබුණා. ඒ නිසා මම දන්නවා මගේ හිත තිබුණේ ආනාපාන නෙවෙයි, සද්දක නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හැමතැනම නෙවෙයි කොන්දේ අමාරුවක්. ඉතින් කොච්චර සතිය තියෙනවද කියලා බලන්න. එහෙම කියන්නේ. නරක දෙයක් තමයි. නමුත් ලෝකයක් ප්‍රශ්නයකින් අමතක වුණා, පූර්වරාමයක් ප්‍රශ්න අමතක වුණා, කයක් ප්‍රශ්න තියෙනවා. දැන් මෙහෙම ඉන්නකොට බුදුහමට තා පොඩ්ඩක් ඉස්සරහට යනවා. කියන මේ කය කියන්නේ ආනන්ද හතරමා ධාතුන්නේ. ඔය හතරමා ධාතුන් හතර දෙනාම එකසැර කිපෙන්නේ නැහැ. පඨවි ධාතුව කිපුණා නම් එයා අනික් තුන් දෙනා ڇප්ප කරගෙන තමයි එන්නේ. වායෝ ධාතුව කිපුණා නම් පඨවි ආපෝ තේජෝ ڇප්ප කරගෙන තමයි එන්නේ. තේජෝ ධාතුව කිපුණා නම් අනිත් තුන් දෙනා ڇප්ප කරනවා. ඒ නිසා කයක් කියන එක බලන්න ධාතු හතරෙන් එකයි එක වෙලාවට කිපෙන්නේ. ඒකා විතරක් දන්නවනම් අපිට ලෝකයක් ප්‍රශ්නත් ඉවරයි ආතතිය අසහන පූර්වාරාමයක් ප්‍රශ්නත් ඉවරයි කයක් ප්‍රශ්න ඉවරයි හැබැයි ඒ වෙලාවට කිපිච්ච එක්ක පටවි එක්ක ආපෝ එක්ක තේජෝ එක්ක වායෝ අපිට දැනෙනවා එතකොට අපි දැනගන්න ඕනේ මේ පටවි ධාතුව කරදර කරනවා කියන්නේ එයාගේ පැමිණීම නිසාම ආපෝ ධාතුවට කට උතර නැති වෙනවා කතා කරගන්න බැරුව යනවා තේජෝ ධාතුර කට උත්තර නැති වෙනවා කතා කරගන්න බැරි වෙනවා. වායෝ ධාතුර බෑ තියෙන්නේ පටවි ධාතුව විතරයි. ඉතින් එච්චර ඉක්මනට අපිට මේ ලෝකයක් ප්‍රශ්න මේ පොඩි ඉදිකට තුඩකට අඩු කරන්න පුළුවන් වුණා නම් අපි මේ පටවි ධාතුවෙන් මතුවෙන දරත පරිලාහ ඒවට ලකුණු හයක් තියෙනවා පටවි ධාතුවට ගරු ලකුණු ලහු ලකුණු කියලා කණ්ඩායම් කට්ටයන් තුනක් තියෙනවා ඒක ගොරෝසු සියුම් බව මෙලෙක් තද බව බරහැලු බව ඔච්චරයි කය කියන්නේ. කයේ තියෙන පටවි ධාතුව හයෙන් විස්තර වෙන්නේ. ඉතින් අපි දන්නවනම් දැන් මට මේ පටවි ධාතුව වැටුනේත් අද ගතිය නිසා. මෙලෙක් ගතිය නිසා, බර ගතිය නිසා, හැලු ගතිය නිසා, රළු ගතිය නිසා, සියුම් ගතිය නිසා කියලා මොන්න තරම් ධර්ම අවබෝධයක්ද කියලා බලන්න. ඒ මොකද අස්පනා පිට නිතන පේන්නේ. එහෙම නැතුව අපිට කියන්න බෑනේ මේ පටවි ධාතුව ඊයේ වෙච්ච එකක් කියලා. අල්ලපු gedara වෙච්ච එකක් කියලා. බුදුහාමර කියපු දෙයක් නෙවෙයි මේ වෙලාවේ තේරෙනවා. මේක හරියට විස්තර කරන්න පුළුවන් නම් මගේ හිත හොඳටම හිර වෙලා තියෙන දැන් තද ගතියේ. මොන තරම් දැනුවත්ද කියලා බලන්න. දැන් මේක තේරුම් කරලා හිත ගත්තයි කියලා හිතාන මම යනවා පොඩ්ඩක් ඉස්සරහට. ඒකට බුදුරජාණන්සේ සඳහන් කරනවා භාවනා කරනකොට කරනකොට වේලාවක වෙලා පටවි ධාතු ආපෝ ධාතු අතරමැද තියෙන හිස්තන පේන. තේජෝ ධාතුව වායෝ ධාතුව අතර තියෙන හිස් තැන පේනවා. ඒ කියන්නේ හතර මහා ධාතුන්ගේ භාව ප්‍රඥප්ති නැති වෙනකොට ආකාසානං ඡායතනෙ කියලා ආකාසං අනන්තං ආකාසං අනන්තං කියලා මේ ධාතු අතර හැම වෙලාවෙම හිස් තැනක් තියෙනවා. අර ධාතු පිළිබඳව සම්පූර්ණ ඒගොල්ලන්ගේ කතා ප්‍රවෘත්ති ඒගොල්ලගේ රචනය ඒගොල්ලන්ගේ චරණය ඒක ඔක්කොම බැලුවට පස්සේ වෙන මේක එයා හැසිරෙන්නේ හිස් තැනක කියලා. ඒකට තේරුම් ගන්න උත්සාහ කරපු සුද්දෙක් ලියලා තිනවා අපි හිතමු මේ ශාලාව. ස්වාමීන් වහන්සේලා වඩින්න ඉස්සලා තිබුණ එක හිස්සනේ. මේකේ තිබුණයි කියලා පාවෙන බැලුම් ගොඩක් එක එක වර්ණවලින්. ඉතින් අපිට ආපුවාම පේන්නේ මේ ශාලාවේ හිස් තැන බැලුම් පිරিলা. අපි කියන්නේ හයිඩ්‍රජන් පුරෝ බැලුම් වලින් අපිට කහ පාට, නිල් පාට, රතු පාට, කහ පාට කියලා උඩ බැලුම්, බිම් බැලුම් කියලාත් උවට කියනවා. දැන් ඕක දිහා බලනකොට අපිට බැලුම් පේනවා මිසක බැලුම් දෙක අතරමැද හිස්තන පේන්නේ ඒක තමයි අපේ ඇස්වල තියෙන ජඩකම සංසාරගත පුරුද්ද ඇති දේ පේනවා. මේ හැසිරෙන්නේ කොහෙද කියලා බැලුවොත් ඒක පරිමාවක් පේනවනේ. ඒකේ තියෙනවනේ ඒවා නලියන්නේ දඟලන්නේ අතරමැද ඉඩක් නිසානේ. දැන් දවස් තුනක් බලා හිටියයි කියන්නේ බිම මේ මේ බැලුන් දිහා බැලුන් තුන දවස් තුනකට කුහුලම් බහිනවා. බැලුවාට පස්සේ බැලුන් ටික පාත් වෙනවා. දැන් අපිට මේ ශාලාව බලපන් හිස්නේ පේන්නේ. පේන්නේ නෑනේ. බැලුන් තියෙනකොට නම් පේනවා. නැත්තම් හිස්තන තියෙන්නේ. අපි දැකලා තියෙනවද කවදාහකවත් ඒ වගේ හිස්තන? අදාළ නෑ අපිට. මොකද අපිට ඕන කරලා තියෙන තියෙන දේවල්නේ. ගෑනු පිරිමි වස්තුව, ලාභ සත්කාර, සම්මාන තිලෝක මිසක්කා. ඒව අතරමැද තියෙන හිස්තන. ඉතින් ඒක බොහොම ලස්සනට විස්තර වෙනවා ආනාපානිය තුල. බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආනාපාන සූත්‍රයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මජ්ජේ සූත්‍රයේදී ආස්වාසය කියලා අපිට දැනෙන්නේ නාස්පුඩු පුරවාගෙන යන හුස්ම මිසක්කා ඒක පටන් ගන්න තැනදී තියෙන හිස්තන අපිට පේන්නේ නැහනේ. ආනාපානේ නාස්පුඩු පුරවාගෙන ප්‍රශ්වාසය ගියාට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ? මොකද්දෝ හිස්තන. ඒක කවදාවත් මෙතෙක් කල් දැකලා නැහනේ අපි. එසේ ප්‍රශ්වාසයේ ආස්වාදය කියලා කියන්නේ ඇතුළට ගන්නවා නහස්පුඩු පුරවාගෙන ප්‍රසවාස කියන්නේ හොස් ගාලා පිට කරනවා. පිට කරන්නේ ඉස්සරහයි පස්සරයි මොනවද තියෙන්නේ? කද්දා ආනාපානි කරන්න බෑ අවුරුදු 16 17 කවදාවත් දකින්නේ නැහැ. මොකද අපේ හිතට දැනෙන්නේ නාස්පුඩු පුරවගෙන යන ගතිය මිසක්කා කොහේ ඉඳලා දාවේ කොහෙද ගියේ කියලා බැලුවොත් ආස්වාසයේ ප්‍රස්වාසයේ වම දකුණ පිම්බීම හැකිලිමේ හැම දෙයකම තියෙන්නේ නිකන් බෙල් ෂේප් කර්ව් එකක්. ඒක සාමාන්‍යයෙන් කියනවා බටහිර මානසික විද්‍යාවේදී මේක වෙන විදියකට විස්තර කරනවා අයිස් කැලක් වතුරට දැම්මොත් අයිස් කැලෙන් 10%ක් වතුරෙන් උඩ තියෙනවා අනික් කැල වතුර යටනේ තියෙන්නේ ඒක පේන්නේ හැමදාම 10% උඩ තියෙන්නේ ඒකට අපි අයිස් කැල දැක්කයි කියලා කියන උඩ 10% දැකලානේ යට තියෙන ගුලියෙන් මේ 10% ඔසවලා තියාගෙන උඩුකුරු තෙරපම ඒක දකින්නේ නැහැ අපි කියන අයිස් කැල දැක්කයි කියලා ඉතින් බුදුරජාණන්සේ කියනවා මෙහෙම කියන මැට්ටන්ගෙන් තමයි මේ ලෝකෙ පිටලා තියෙන්නේ. එක එක්කත් මේකේ යට පහටිය දැකලා නෙවෙයි කතා කරන්නේ. නිසා යම් කිසි කෙනෙක් හුස්ම දැක්කයි කියලා කියන්නේ කොළොස් ආකාරයෙන්ම දකින්න ඕන. ගුරුසු මුලම ඒක කියන්න ඕන අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් හුස්මෙන්ද ඉස්සල සූදානම් භවයේදී හිටියොත් පේනවා දැන් මේ එන්න හදන්නේ ආස්වාසිත ප්‍රස්වාසිත කියලා. ඒක හොඳට භාවනා කරපෙන්නාට කියතයි ප්‍රසවාසයට පස්සේ දැන් ඉන්නේ ආස්වාසයක තාම ඇවිල්ලා නැහැ. අනාගත කාල වශයෙන් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ගිය යන්නේ ප්‍රසවාසය නම් ගියාට පස්සේ දැනගන්න පුළුවන් අතීත වශයෙන් තිබිලා ගියා. වර්තමාන වශයෙන් දැනගන්න පුළුවන් ආස්පුඩු පුරවාගෙන යනවා. මේක තුන් ආකාරය කාලමානී කියලා මේකට කියන්නේ කාලානුරූපව අතීත අනාගත පච්චුප්පන්. ඊට පස්සේ තියෙනවා ඕලාරිකං අසුකමංවා. ගොරෝසුවට හෝස් ගාගෙන මීහරක් පිඹින්න වගේ යන හුස්මකුත් තියෙනවා. ඉතින් මේක සියුම් වුණාට පස්සේ හුස්ම ගන්නවා තේරෙන්නේ නැති තරම්. ගාකලා භාවනා කරලා සමාධි හරිගික අයට ජපානයේදී ඒ රිසර්ච් එක කරනකොට කරන්නේ අට හොඳට භාවනා කරන් තියලා මෙතන වීදුරු කැලලක් අල්ලනවා. සාමාන්‍යයෙන් අපේ ඇතුලේ තියෙන මේ ආර්ධතාවයේ වැඩි තෙතමනේ වැඩි හුස්ම ඇවිල්ල වීදුරු කලාව වදිනකොට ඒක ටිකක් දුමාරයක් බැඳෙනවා. ඔය ඇස් කන්න අඩුවල එහෙම බඳින්නේ අපි. එයා කන්ඩිෂන් නැති කාර් එක යනකොට ඇතුලේ බඳින්නේ. ඉතින් යාට පේනවා ඒක හිමීට හිමීට හිමීට හිමීට අඩුවේ නැහැටි. දැන් අපි ළඟ තියෙන මැෂින් එකක් ඒක බ්‍රේන් වේව් ස්ටාර්ටර් කියලා කියන්නේ. ඒ බ්‍රේන් වේව් ස්ටාර්ටර් දාලා විනාඩි 40ක් ඒ අමාරු නෑ දාන්න නිකන් මෙහෙම මේ අර ගෑන් ළඹ බඳින් දාන ඇලිස් බෑන්ඩ් එකක් වගේ නිකන් මෙහෙම දාන ක්ලිප් එකක් විතරයි තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා වදිනවා නාලලේ වම් අත පැත්තට පොඩි බොත්තමක්. මොනවත් ඇතුළට යන්නේ නැහැ ඒකෙන්. එළියට එනේව අල්ලනවා. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා අපේ හුස්මත් අපේ හිතත් එහිමීට එහිමීට එහිමීට එහිමීට මැදිහත් වෙලා ගුලි වෙලා හැටි. එතකොට හුස්ම කෙටි වෙනවා ශූන්‍යතාවය වැඩි වෙනවා. එන්නේ එන්නේ එන්නේ හුස්ම දෙකක් අතර ඉඩ වැඩි වෙනවා. ඉතින් අපි ඒකට නැගිටලා යනවා හයියෙන් හුස්ම ගන්නවා ඒක නින්දට වැටෙනවායි කියලා කියනවා. එහෙම නැත්නම් මේ භාවනාව හරියන්නේ අප්පා මට ආනපානේ අහුවෙන්නේ අප්පා කියලා ඉතින් චෝදනා කරනවා. ඒ මොකද අර ශූන්‍යතා භාවනා නෙවෙයි කරන්නේ. ආනාපානෙට තියෙන කෑදරකමක් තියෙනවා.